ගුවන් විදුලි රඟමඩල ඊඩිස් ලේඛක ඉෂාක් වශෙවික් සිංහගේ කෙටි කතාවක් ඇසුරින් කැට්ලින් ජයවර්ධන රචනා කළ නාට්‍යය රංගපෑම් ලාල් සරත් කුමාර රංගවීරසිංහ නීලිකා මද්දුම සමග දිසාලා දුලංගා නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමණ්ඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන හරිත ප්‍රේමක පරමානන්දය ළඟ ඉන්නේ අපට කියලා නෙවෙයිනේ රූපා. ඒකින් නොකියා නොදන්වා එන හුළඟට මුණ දෙන්න අපි හැම තිස්සෙම ඉන්න ඕනේ සූදානම් ශරීරෙන්. හැම තිස්සෙම සූදානම් ශරීරෙන් ඉන්න මිනිස්සුනේ ඕල්. අපි ඉතින් මිනිස්සුනේ ඈත ගහක කඳේ එලිලා ඉන්න චූටි කොළ දෙකක් විතරයි අපි දෙන්න. <laughs> ඉතින් ඒ වුණාට අපි දෙන්නට තියෙනවනේ සිත් සතන්. අර අර විද්‍යාව කියන එක ඉස්සර නම් හොයාගෙන තිබුණේ නෑ නේද එහෙම දෙයක්. <laughs> දැන් නම් ඔය හොයාගෙන තියෙන්නේ. <laughs> හැබැයි චුට්ට චුට්ට හිත සිත් සතන් හිත සිත් සතන් ආ ඔය ඒක කොහෙද තියෙන්නේ කවුද දන්නේ ඒ මොන අප්‍රංශයක්ද කියන්න පුළුවන් දෙයක් තියෙන තැනක් නැති වෙන්න බෑනේ රූපා කියන්න පුළුවන් හැම දෙයකම තියෙන තැන් ඇත්තේ නෑ. ඒ වගේම තමයි හිතන්න පුළුවන් හැම දෙයක්ම කියන්න වචන ඇත්තෙත් නෑ මේ ලෝකේ. වෙලාවකට දුක හිතෙනවානේ. දුක් වෙන්න දෙයක් නෑ. පුදුම හිතෙනවා. ඒත් පුදුම වෙන්න දෙයක්වත් නෑ. එහෙනම් මොනවද අනේ තියෙන්නේ? තියෙන හැම දෙයක්ම නැති වෙනවා. පිස්සු දෝල්. එහෙම කොහමද? මේ අපේ ආදරේ නැති වෙන්නේ නැහැ එහෙම. රූපා ඔයා ඔයා හරිම සිව්මැලි කොලයක් තරමටවත් වැඩිලා නැහැ ඔයා. ඔන්න ඔන්න නාටුව කිනවා වගේ. දුක අයිය ගන්න. ඔයා අත්තටම ඇලිලා ඉන්න. අනේ අනේ ඔයාගේ මුළු ශක්තියම මුළු ශක්තියම ඇලිලා ඉන්න. අයියෝ අයියෝ ඒ ඒ කොහොමද? ඔයා ජීවත් වෙන්න ඕනේ. මට නැතුව උනත්. නෑ නෑ නෑ. නෑ නෑ චූපා. ඔයා නැතුව මං ජීවත් වෙන්නේ නෑ. එතකොට මගේ ජීවිතේට තේරුම් මං තවත් කාලයේදී ඔයා දිහා බලාගෙන ඔය රූපේ ආස්වාදනය කරනවා. රැට ඔයාගේ සුවඳ විඳිනවා. සුවඳ? ඔව්. ඒ මං ඔයාට එකක් කියන්නද? මොකක්ද? එකම දෙයක් තියෙනවා කවදාවත් සිද්ධ නොවන මොකදනේ ඉතින් මං කවදාවත් ගහේ ඉතුරු වුණ එකම කොලේ හැටියට නම් රැඳිලා ඉන්නේ නැහැ හිතලා කියෝ හිතලට වැඩි නේ සකුලංග ඔව් ආ අර බලන්න කොහියෝ අර බලන්න කර ගහතියා ආ ආ හොදා පාල් වෙලා වගේ ඔක්කොම කොළ හැලිලා නේ නෑ නෑ අර දෙකක් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ. ඔව්මයි. මේ කොහොමද කොළ දෙකක් විතරක් ඉතුරු වුනේ? ඒකම තමයි මාත් හිතුවේ. හුඟක් ලපටි කොළක් නෙවෙයි වගේ. කරනවා වගේ. මේ ඉක්ම කරලා යන්න යමු. යම් යම් යමු. එහෙනම් ගන්නවද මන්ද? යම් යම් යමු. ඉක්මනට යමු. ලස්සන. ලස්සන? ඔයා මට විහිළු කරනවා. ඇයි? මොන ලස්සන තමයි මගේ. දෙම්මා නාකි. ඒක ඉතින් ඔයා දන්නවනේ. ආ, එංගපත ඔක්කොම පැලි වැටිලා. කුතු වෙලා. ඒත් තරංග වෙනස් නොවී තියෙනවා එකම එක දෙයක්. ඔයා දන්නවද? ඒ තමයි ආදරේ. ඉතින් ඒ මදිද අපට තියෙන අනිත් හැම දෙයකටම වැඩියෙන් හැම ශක්තියකටම වැඩිය ඉහළින් තියෙන්නේ ආදරේ නෙවෙයිද? ඒක පවතින්නේ කොච්චරනම් ඉහළටද? ඔව්. හරීම උත්තරීතර තැනක. මට හිතෙන්නේ රූප කිසිම හුලඟකට කිසිම වැස්සකට කිසිම කුණාටුවකට අපිව අරන් යන්න බෑ කියලයි. ඔයාට හිතෙනවද එහෙම? ඇයි ඔයාට හිතෙන්නේ නැද්ද? රූපා මේ බලන්න. මගේ දිහා බලන්න ටිකක්. ඔව්. කියන්න. දැන් මේ මොහොතේ මගේ හිතේ ඔයා වෙනුවෙන් හටගත්ත ආදරේ මීට කලින් කවදාවත් ඇති වෙලා නැහැ. ඇත්තද? ඒ තෝල් මට මට පරිස්සමට මොකද? මොකද කියන්නේ? රූපා කොළ පාට කහ පාටට වැඩිය ලස්සනයි කියලා කවුද කියන්නේ? කවුරු හරි ඔයාට කියලා තියනවද එහෙම දෙයක්? එහෙම නෑ කෙල්ලේ. හැම පාටක්ම එක වගේ ලස්සනයි. කොළ පාටක් පාටක්. කහ පාටක් පාටක්. ඒකත් ඇත්ත. හොල්ලඟට කොළ හැලෙන්නේ නැතු තියෙయ్యේ. ඒ තුඟ කාලයක් අල්ලගෙන හිටියානේ. ඊයේත් තිබුණා. <laughs> කොච්චර කාලයක් තිබුණත් ඉතින් හැමදාම තියෙන්නේ නෑනේ. අර අර අනිත් කොලෙන් නිකන් හැලෙන්න හැලෙන්න වගේ. අර බලන්න. ආ. ඔව්. <laughs> රැවෙනකොට ඒකත් හැල්ලය. ඉතින් දැන්ටත් රෑ වෙලානේ. නෑ. රෑ වෙලා නෑ තාම. කලවර වැටිගෙන එනවා විතරයි. එයාම. හ්ම්. আমাকে ওর নেতে පාර ඒ පාර වෙස්සකුත් පටන් ගත්තා නේද? අනේ ඉන්නේ මොන තරම් නම් දේවල් සිද්ධ වුණාද? කාලයක් මේ ගහ පිරින්නම කොළ දළු හැදිලා තිබුණා. මුළු ගහම වැහිලා තිබුණා. ඒ ඔක්කොම අපේ සහෝදර සහෝදරියෝ බොරුව දැන් නැති හැටි. ඒගොල්ලන්ට තයිතුනේ. මගේ ඕල් කීරණ මමයි. එකතකට එකතකට අපේ මේ අවවාසනාව තේරෙනකොට වග කියන්න ඕනේ. මේ මහ ගහම නෙවෙයිද? ඒ ටිකෙන් මලයකට මොනවා වුණත් ගහට මොකද මාස ගාණක් තිස්සේ හොඳට කොළවලින් වැහිලා කොරෝනාවක් හැටියට අපිව පාවිච්චි කරලා තුමු ගමන් ඔක්කොම ගසලා බසලා දානවා කොච්චර ආත්මార్థකාමීද බලාගෙන යනකොට මේ මේ මහග්ගහ වුණත් මේ ඇහුණද? ඇහුණද? මේ ඔහෙටයි මම මේ කතා කරන්නේ. මේ අනේ මට උත්තර දෙන්න බැරි නම් අඩුම ගානේ. කොහොමද අපත් තියන්නකෝ? මං ඉල්ලන්නේ මේකයි. සීක්ෂ්ම කාලයක් ආයමත් උදා කරලා දෙන්න. හැබැයිද හැබැයිද ඔබට බැරිද ඒක කරන්න? එහෙම බැරි නම් යාන්තමට මාව අලවගෙනවත් ඉන්න ඔය කඳ ටිකක් බුරුල් කරන්න. මං ඇහෙන්නේ නැතුව වගේ නිශ්ශබ්දව ඉන්නවා නේ. හරිම හරිම ආත්මార్థකාමී. ඔබ මගේ ඕල්ව අනල දැම්මා. ඔබට ඔබට බැරිද මට මේ දේම කරන්න? වීරියට වීණා ගන්නවා වගේ. niemand. Tenang, tenang hari meniti mata tenenapa. Niti mata te, nina unete gatiatte. Netta, karanteakkoatte. Te joo tamai danne. නින්දෙදිම ඔයා නටුවෙන් ගිලෙන්නේ නැත. මොනවා කියනේද ඔයා? මේ මං ගහේ නැති බව දැනගන්නකොට ඒ කියන්නේ මේ අවදි වීම සිද්ධ වෙනකොට ඇත්තටම මේ අපි අවදි කලේ මරණයද රූපයි. ඒකනේ ඕල්. ඒකනේ පුදුම කියන්නේ. ආ අපි මොන තරම්නම් බයෙන්ද හිටියේ නේද ඔය මේ ගිලිහි යාම නැත්තම් මරණය කියන එකට. ඇත්තටම ඔය අපිට මොකද්ද සිද්ධ වුනේ? මං හිතන්නේ ලිඳක් වෙලා උන්න අපි සාගරයක් වුණා කියලා. සාගරයක්? ඔව්. අපි සාගරයට මුහුණා කියලා. ඒ කියන්නේ විශ්වීය ශක්ති ප්‍රවාහයකට බැඳි වෙලයි දැන් අපි ඉන්නේ. නියමයිනේ. හරිම අසිරිමත් රූපය. රූපා. එතකොට මරණය කියන්නේ අසිරිමත් දෙයකට නේද? ඈ? ජීවත් වෙන කොයි එක්කෙනාද ඒක දන්නේ? <laughs> ජීවත් වෙන තාක්කල් කිසිම කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ රූපා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඔයා තාමත් එදා වගේමයි. හරිම පඬිතයි. මරණය කෙනෙක්ව උස්සලා පොළවේ ගහන්නේ නෑ රූපා. ඒ ස්වාභාවික හැඟීම් අරගෙනයි අපි මේ ඉහළට එසවිලා තියෙන්නේ. ඇත්තටම ඕල් මේ දිව්‍ය ලෝක කියන්නේ මේකද? මොන පිස්සුද? දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවා නම් තියෙනවා ඇත්තේ. මීට වඩා හුඟක් පහලින් එතකොට ඕල් මේක මොකද්ද මේක මොකද්ද හැම දෙයකටම නම් වෙන්න බෑ රූපා ඔයා ওই කතාව ඉස්සරහ කිව්වා දැන් නේද අපිට හරියටම තේරුම් යන්නේ මොකක්ද ආදරේ කියන්නේ මොකක්ද කියලා? මොනවද අනේ කියන්නේ? ඒ වගේ తాවකාලික ෂණික ආදර හැඟීමක් නෙවෙයිනේ මේක අපි අර තරම් බය වෙලා වුණ මරණය මේ තරම් අපූර්වක් කියලා දැනගෙන වුණා නම් කියන්නේ. <laughs> කොල්ලයක් හැටියට ඉන්නකොට සලු ශරීරයක ජීවත් වෙනකොට හිතා ගන්නවත් පුළුවන් වුණාද නේද? මේ වගේ පරමානන්දයක් ගැන. ඇත්තටම මරණය කියන්නේ මුදා හැරීමකට ගැලවීමකටයි කියනවා. ඕන ප්‍රේමක පරමානන්දය ඊඩිස් ලේඛක ඉෂාක් බෂෙවික් සිංගර්ගේ කෙටි කතාවක් ඇසුරින් රචනා කළේ කැත්ලීන් ජයවර්ධන රංගපෑම් ඕල් ලාල් සරත් කුමාර් හියු රංගවීර සිංහ රූපා නීලිකා මද්දුම ඉසා දිසාලා දුලංගා නද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමණ්ඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්. thank you